නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම. කාන්තාව. කාන්තාව කියලා කියන්නේ මේ සමාජයේ පැවැත්ම තීරණය කරන ප්‍රධානතම සාධකයක්. ඉතින් අපේ අම්මා ඇයත් කාන්තාවක්. මේ සමාජය තුළ කරට කර උරෙන් උර ගැටිලා අද කාලයේ වෙන විට කාන්තාවන් කටයුතු කරනවා. කාන්තාවන් එලෙස කටයුතු කරද්දී විවිධ ගැටලු වලට විවිධ ප්‍රශ්න වලට කාන්තාව මැදි වෙනවා. කාන්තාව මුහුණ දෙනවා. ඒ අවස්ථාවලදී කාන්තාවන් තුළ විවිධ චිත්ත පීඩා, මානසික ගැටලු ඇති වෙනවා. ඒ සියල්ලක්ටම විසඳුම් අපට තිබෙනවා. හැබැයි මේ විසඳුම් වලට නිවැරදි මාර්ගයක්, නිවැරදි මගක් අපට පෙන්වනවා නම් මං හිතන්නේ වර්තමානයේ කාන්තාවට ඒ මහත් අස්වැසිල්ලක් බවට පත්වේවි. ඉතින් අපි සූදානම් වෙන්නේ ඒ අස්වැසිල්ල ඔබට අද දවසේ සිට ලබා දෙන්නට. අපි ආරාධනා කරනවා ඔබට එකතු වෙන්නට කියලා රූපවාහිනී මාධ්‍යයේ කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධා රූපවාහිනියත් සමගින් අපි මේ ආරම්භ කරන අලුත් වැඩසටහනත් සමගින් අද එහි සමාරම්භක දිනය. ඒ සමාරම්භක දිනයේදී අපි සූදානම් මේ පිළිබඳව ඔබත් එක්ක තොරතුරු කරුණුකාරණා හෝමාරු කරගන්නට, බෙදා හදා ගන්නට. වර්තමානයේ කාන්තාවට කොයිතරම් පිහිටක් පිළිසරණක් මේ ධර්මයේ තුලින් අපට ලැබෙනවාද කියන කාරණාව ඔබට බොහොම හොඳින් වැටහෙවි, බොහොම හොඳින් අවබෝධ වේවි. මේ ලෝකේ උත්තර නැති ප්‍රශ්න නැහැ. ඒ නිසා අපිට හොඳම උත්තරේ ලැබෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ තුල. ඉතින් ඒ ශ්‍රී සද්ධර්මයේ තුල අපි අපේ ජීවිතයට ಗುಣ වගා කරගනිමින් අපේ ජීවිතයට මේ උතුම් ධර්ම කාරණා ගලපා ගන්නටයි සූදානම් වෙන්නේ. අපි ප්‍රථමයෙන්ම මේ ස්ථානයට වැඩම කොට වදාළ පින්වත් මෑණියන් වහන්සේව පාද නමස්කාර පූර්වකව මේ ස්ථානයට පිළිගනු ලබනවා. නමෝ බුද්දාය තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස. අපි අද දවසේදී මේ වැඩසටහනට මුලින්ම පාදක කොටගෙන කතා බහ කරන්න සූදානම් වෙන්නේ අවසරයි පින්වත් මෑණියන් වහන්ස. අපි කොයි ආකාරයේ මානසික සුවයක්ද අපේ කාන්තාවන්ට මේ වැඩසටහන හරහා ලබා දෙන්නට සූදානම් වෙන්නේ කියන කාරණාව පිළිබඳ මුලින්ම පහදා දෙමු මෑණියන් වහන්සේ. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. ඕතිරේෂා අපි මේ ධම්සරණී දහම් සාකච්ඡාව පටන් ගත්තේ විශේෂයෙන්ම කාන්තාවෝ ඔබ සඳහා අපි දන්නවා මේ ලෝක ජනගහනයෙන් දැන් වැඩිපුරම ඉන්නේ පිරිමි අයට වඩා කාන්තාවෝ. කාන්තා ජනගහනය තමයි ලෝකයේ බැලුවත් අපේ මේ ලංකාව බැලුවත් වැඩිපුරම ඉන්නේ කාන්තාවන්. එතකොට වැඩිපුරම කාන්තාවන් ඉන්න නිසා මේ සමාජයට බොහෝ සෙයින් කාන්තා අවශ්‍යතාවන් කාන්තාවන්ගේ ප්‍රශ්න තමයි ලෝකෙ ඉදිරියට එන්නේ. ඒතර අපි ගත්තොත් ඩිරේෂා අපි පාරක ගියත් අපි වෙළඳ සැලකට ගියත් ඊළඟට ජනමාධ්‍ය හැටියට රූපවාහිනිය හෝ ගුවන් විදුලිය ගත්තත් පුවත්පත් ගත්තත් හැමදේම වැඩිපුරම වැඩසටහන් අපිට දකින්න ලැබෙන්නේ කාන්තාවන් උදෙසා. කාන්තාවන්ට ආහාර උයන්න කියලා දෙන්න වෙනම වැඩසටහන් තියෙනවා. ඊළඟට ඇඳුම් අහන්න කියලා දෙන්න වෙනම වැඩසටහන් තියෙනවා. ඊළඟට කාන්තාවන්ගේ තියෙන මේ සුන්දරත්වය ශරීර සුන්දරත්වය රැකගන්න රූපලාවන්‍ය ගැන වෙනම වැඩසටහන් තියෙනවා. ඒ වගේම තමයි වෛද්‍ය උපදෙස් දෙනවා. ඒ අතර ඊටාම අතලොස්සක් මේ කාන්තාවන්ට තියෙන ප්‍රශ්න ගැන කතා කරන ඊටාම සුළු වැඩසටහන් ප්‍රමාණයක් අපිට ජනමාධ්‍යෙන් දකින්න ලැබෙනවා. දැන් ඒ වගේම තමයි ටිරේෂ දැන් ගත්තොත් අපි දැන් එක එක විශේෂ දවස් වෙන් වෙලා තියෙනවා ලෝකයක දවස්. ඒතර කාන්තාව වෙනුවෙන් කාන්තා දිනයේ හැටියට හැම අවුරුද්දකම මාර්තු 8 වෙනිදා ලෝක කාන්තා දිනය කියලා වෙනම දවසක් වෙන් වෙලා තියෙනවා. මං දැනුවත් හැටියට පිරිමි අයට එහෙම ලෝක පිරිමි දිනය කියලා දිනයක් නැහැ. ඒ නිසා මේ වෙනකොට අද මේ ලෝකයේ මේ රටේ බොහෝ කාන්තාවන්ගේ අවශ්‍යතාව ගැන කතා කරනවා. නමුත් අපි මේ සියලු දේ බැලුවොත් ඒ කාන්තාවකකට ඇත්තටම ඇගේ මානසික සුවය වෙනුවෙන් ඇයට තියෙන මේ සමාජයෙන් උද්ගත වෙන ප්‍රශ්නවලට ඇත්තටම විසඳුම ලබා දෙන ඒ ලැබෙන විසඳුමෙන් නැවතත් ප්‍රශ්නයකට නොයන විසඳුමක් ලබා දෙන වැඩසටහන් තිබේවිදෝ කියන එක අපිට ප්‍රශ්නයක්. ඉතින් ආන් ඒ නිසා තමයි පින්වත්නි අද ඉඳලා පින්වත් ඔබට විශේෂයෙන්ම කාන්තාව ඔබට මේ ධම්සරණී වැඩසටහන ඔබේ රූපවාහිනී කලන මිතුරා වෙන මේ ශ්‍රද්ධා රූපවාහිනී নিরතුරුවම ඔබට ධර්මයෙන් ඔබේ සිත් සනසන ඔබේ කල්යාණ මිත්‍රයා අද ඉඳලා විශේෂයෙන්ම කාන්තාවන්ට මේ වැඩසටහන යොමු වෙන්නේ. ඉතින් පින්වත් තිරේෂා දැන් මානසික සුවය ලබා දෙන්න පුළුවන් වෙන්නේ මනස පිළිබඳව හරි අවබෝධයක් තියෙන කෙනෙක්ට. මනසේ ස්වභාවය අවබෝධ කරගත්තේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මනස තමන් වහන්සේගේ වසඟයට ගත්තා. භාගතුන් වහන්සේ මනසේ වසඟයට ගියේ නැහැ. එතකොට මනසේ වසඟයට නොගිය නමුත් තම වසඟයට හිතගත්ත උත්මයෙකුට විතරයි ඇත්තටම අපිට එන ප්‍රශ්නවලට සැබෑ උත්තරයක් දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ආන් ඒ නිසා මේ ලෝකේ කාන්තාවක් හෝ වේවා, පුරුෂයෙක් හෝ වේවා අපි හැමෝම කැමති සතුටින් ඉන්න. එයා පැවිද්දෙක් වුණත්, එයා ගිහියෙක් වුණත්, එයා දුප්පත් වුණත්, පොහොසත් වුණත් අපි හැමෝම කැමති සැපෙන් ඉන්න. සුඛකාමානි භූතානි. හැමෝම කැමති සැපයට. ඒතර විශේෂයෙන් අපිට කන්න බොන්න නැතත්, අපිට අඳින්න පළඳින්න නැතත් අපි කැමති හිත සතුටින් ඉන්න. ඒතර විශේෂයෙන්ම කාන්තාවට මේ මානසික සුවය කියන එක බොහෝ විට හරි අඩුවෙන් ලැබෙන්නේ. සමහර විටේ මානසික සෝය තමන් ලබා ගන්න ආකාරය ගැන තමන්ට හරි අවබෝධයක් නැතිකම අනවබෝධය නිසා සතුටින් ඉන්න පුළුවන්කම තියෙද්දිත් කඳුළු හලහලා ඉන්න කාන්තාවෝ මේ ලෝකේ මේ රටේ ඕන තරම් ඉන්නවා. ඉතින් ආන් ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය තුලින් මේ විදිහට මේ කාන්තාවන්ට මානසික සොයක් ලබා දීම පිණිස ඔබට තියෙන ගැටලු කතා කරලා මානසික සුවයක් ලබා දීම පිණිස සැනසෙල්ලක් ලබා දීම පිණිස තමයි අද අපි මේ වැඩසටහන මේ විදිහට ආරම්භ කරන්නේ. පින්වත් මෑණියන් වහන්සේ අපිට බොහොම හොඳින් වැඩසටහනට අවතීර්ණ වෙන්නට බොහොම හොඳින් මානසික සුවයක්, කොයි ආකාරයේ මානසික සුවයක් ඔබට ලැබේවිද කියන කාරණාවට මුලින්ම පිළිතුර විසඳුම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ තුල තිබෙන බව අපට පින්වත් මෑණියන් වහන්සේ මනාකොට පෙන්වා දැක්ුවා. පින්වත් මෑණියන් වහන්සේ මීළඟට මට හිතුණ අහන්න දැන් අපි සමාජයේ කටයුතු කරනකොට විවිධ භූමිකාවන්, විවිධ තල කටයුතු කරනවා. කාන්තාවන් විවිධ තල ඔස්සේ. එතකොට අම්මා කෙනෙක් විදිහට, දියණියක් විදිහට, බිරිඳක් විදිහට, ගෘහණියක් විදිහට මේ විදිහට විවිධ වූ තැන්වල ඉඳලා අපිට කටයුතු කරන්න සිද්ධ වෙනවා. පින්වත් මෑණියන් වහන්සේ කොයි ආකාරයෙන්ද මේ භූමිකාවන් ගොඩනැගෙන්නේ? අපි පුංචි පාදමක් සකස් කරමු මෑණියන් වහන්සේ. අපි ඉදිරියේදී මේ පිළිබඳව පුළුල්ව විග්‍රහ කරනවා, පුළුල්ව කතා බහ කරනවා. අද දවසේදී පින්වත් මෑණියන් වහන්සේ පුංචි අඩිතාලමක් අපි යොදමු. ඔව්. ඇත්තටම පින්වත්නි අපි අද මේ වැඩසටහන ආරම්භක වැඩසටහන හැටියට අපි මේ කරන්න ඔබට මේ වැඩසටහන කුමක්ද කියලා හඳුන්වා දීමක් ඔබට අවබෝධයක් තියෙන්න ඕනි මේ වැඩසටහන තුළින් මට මොන වගේ දෙයක්ද මගේ ජීවිතයට ලැබෙන්නේ කියන එක ගැන අවබෝධයක් තියෙන්න ඕනි. ඉතින් විශේෂයෙන්ම පින්වත් තීරෂා කියපු හැටියට අපි ඉපදුණු දාපටන් කාන්තාවක් වේවා පුරුෂයෙක් වේවා අපිට මේ ජීවිතයේ මරණ මොහොත දක්වාම එක් එක් අපිට පසු කරන් තියෙන අවදි තියෙනවානේ. මුලින්ම දැන් අපි කාන්තාවක් ගත්තොත් ඇයි ඉස්සල්ලාම දැරියක්. ඊට පස්සේ දැරිය ටිකක් වයසට ගියාට පස්සේ ඇයට කියනවා තරුණිය කියලා. ඒතරේ තරුණ කාලයේ තික්මවා ගියාට පස්සේ ඇය විවාහපත් වුණාට පස්සේ ඇය බිරිඳක්. ඒ බිරිඳ තව ටික කාලයකින් දරුවන් ලැබලා ඇය මවක් බාටපත් වෙනවා. අවසානයේ ඇය ඒ තමන්ගේ දරුවන්ගේ දරුව රැක බලාගෙන ඉන්න මිත්තණියක් වෙනවා. ඒතර මේ කාන්තාවක් ගත්තොත් මේ එක් එක් භූමිකාව ගත කරනකොට මේ හැම අවස්ථාවකදීම අපේ ආකල්ප වෙනස්. දැන් දැන් තිරේෂා තරුණියක් හැටියට ඔයා මිත්තණියක් විදිහට හිතන්නේ නෑනේ. නේද? එතකොට සම්පූර්ණයෙන්ම අපි මේ එක් එක් අවදි අපි ගත කරනකොට අපේ ආකල්ප වෙනස් වෙනවා. අපේ සිතිවිලි රටාව වෙනස් වෙනවා. අපි කතා කරන වචනවල ස්වභාවය වෙනස් වෙනවා. අපේ හැසිරීම රටා වෙනස් වෙනවා. ඊළඟට අපි අඳින පැළෙන ඇඳුම් පැළඳුම් පවා වෙනස් වෙනවා. අපි ගන්න ආහාර පවා වෙනස් වෙනවා. ඒ වගේම තමයි ඒ එක් එක් වයසට අනුව සමාජයෙන් අපිට ලැබෙන වගකීම් අපි මත පැටවෙන වගකීමත් වෙනස් වෙනවා. නේද? දැන් අපි තරුණියකගෙන් බලාපොරොත්තු වෙන දේ මවකකින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒතර සමාජයෙන් ඇයට ඇයට ලැබෙන යුතුයකම සහ වගකීම ඒ කාලය අනුව වෙනස් වෙනවා. ඒ වගේම තමයි ඒ එක් එක් අවදි ගත කරනකොට සමාජයෙන් ඇයට එන ප්‍රශ්න ඇයට මුහුණ දෙන්න තියෙන ප්‍රශ්න වෙනස් වෙනවා. දැන් පාසල් වයසේ යන දියණියකට මුහුණ දෙන්න තියෙන ප්‍රශ්න නෙමෙයි විවාහපත් වෙලා දරුවෝ ලැබලා ඉන්න අම්මෙක්ට සමාජයෙන් මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඒතර විශේෂයෙන් පින්වත්නි අපි අද මේ ආරම්භ කරපු ධර්මයෙන් පීඨ පිලිසරණ හොයාගෙන යන්නේ කියන අර්ථයෙන් මේ ධම්සරණී ධර්ම සාකච්ඡාමේ වැඩසටහන තුලින් අපි විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ හිටපු කාලයේ සුවිශේෂී චරිත ඒ කාලේ හිටියා කාන්තා චරිත. ඒ කාන්තා චරිත අතරින් සමහර ආදර්ශමත් චරිත තිබ්බා ගිහි ජීවිතය ගත කරපු ගිහි ශ්‍රාවිකා. ඒ වගේම පැවිදි ජීවිතයක් ගත කරපු උතුම් අරහත්ත්වය සාක්ෂාත් කරපු රහත් මෙහෙණින් වහන්සේලාගේ ජීවිත ගත්තත් ගිහි කෙනෙක්ට උනත් විශාල ආදර්ශයක් ජීවිතයට ගන්න පුළුවන් අවස්ථා බොහෝමයක් තියෙනවා. ඉතින් අපි ඉදිරියට මේ ධර්ම සාකච්ඡාව තුළින් දැරියක් දැරියකගේ භූමිකාව කොහොමද ඊළඟට තරුණියක් හැටියට ඇය සමාජයේ කටයුතු කරන විදිහ ඇගේ භූමිකාව කොයි ආකාරද ඊළඟට ඇය බිරිඳක් හැටියට බිරිඳකගේ භූමිකාව නිවැරදි අයුරින් මේ සමාජ ගත කරන්නේ කොහොමද කියන කාරණය. වගේම ඇය මවක් හැටියට එය ඇයගේ උත්තරීතර වූ ඒ මාතෘත්වය සමාජයේ ඉදිරියේ ගෞරවයෙන් ගෞරවය ලැබෙන අයුරින් කොහොමද කටයුතු කරන්නේ කියන ආකාරය. ඊළඟට මිත්තණියක් හැටියට ඇය මේ ජීවිතයට උතුම් ආශිර්වාදයක් ආදර්ශයක් ලබා දෙන්නේ කොහොමද කියන ආකාරය ගැන අපි කතා වෙන ඉතින් මේ නරඹන පින්වත් කාන්තාවන් තරුණියන් දිගටම මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා හිටියොත් ඔබේ ජීවිතවල සුවිශාල පරිවර්තනයක් වේවි ධර්මය තුලින් කියලා මා විශ්වාස කරනවා. මං හිතන්නේ ඔබටත් ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා විශ්වාස කරනවා. ඔබ මොන අවධියක කෙනෙක් වුණත් මේ අපි කතා කරන වැඩසටහන මේ මාතෘකාව තුළ සියලුම කාන්තාවන්ට විවෘතයි. සියලුම තල අපි නියෝජනය කරනවා. ඒ නිසා ඔබ මොන අවධියක පසු වුණත් ඔබ දැරියක් හෝ වේවා, පාසල් යන දැරියක් හෝ වේවා, එහෙම නැත්නම් ගෘහණියක්, බිරිඳක්, මිත්තණියක් හෝ වේවා. ඔබ හැම කෙනෙකුටම වැදගත් වෙන විදිහට ඔබට ඔබේ ජීවිතයට එකතු කරගන්නට පුළුවන් විදිහට තමයි මේ ධර්ම කාරණා අපි ඔබත් සමගින් බෙදා හදා ගන්නට සූදානම් වෙන්නේ. ඉතින් පින්වත් මෑණියන් වහන්සේ බොහොම හොඳින් ඒ පිළිබඳව පිළිබඳව අපට කරුණු කාරණා පිළිබඳව බොහොම හොඳින් පෙන්වා දුන්න. පින්වත් මෑණියන් වහන්සේ මේ සමාජය තුළ අපි කටයුතු කරනකොට කාන්තාවන් බොහෝ තැන්වල ගැටෙනවා. වර්තමානයේ වෙනකොට කාන්තාව බොහෝ තැන්වල කටයුතු කරනවා. විවිධ වූ ශේෂ්ත්‍රයන්වල කටයුතු කරනවා. නමුත් අපි දන්නවා අතීතයේදී කාන්තාව ගොඩක් වෙලාවට නිවස තුළ ගෘහ ජීවිතය තුළ පමණයි ගෘහණියක් විදිහට තමයි බොහෝ දෙනෙක් කටයුතු කළේ. හැබැයි වර්තමානය වෙනකොට බොහෝ දෙනෙක් රැකියා ශේෂ්ත්‍රවල නිරත වෙලා විවිධ වූ කර්තව්‍යයන් එක්ක සමාජය තුළ යම් යම් තැන්වල ගැටෙනවා. පින්වත් මෑණියන් වහන්ස අපිට පැහැදිලි කර දෙන්න මෑණියන් වහන්ස කාන්තාවන්ට වරදින්න පුළුවන් තැන් තියෙනවා. එහෙම තැන් කොහොමද අපි නිවැරදි කරගෙන කටයුතු කරන්නේ? ඒ වගේ තැන් කොහොමද අපි සකසා ගන්නේ කියන කරණාව පින්වත් මෑණියන් වහන්ස අපිට අනුකම්පාවෙන් පහදා දෙන්න. ඇත්තටම පින්වත්නි සාමාන්‍යයෙන් සමාජයෙන් වැඩිපුරම නිඳා ලබන්නේ සමාජය හැම වෙලෙම චෝදනා කරන්න බලන් ඉන්නේ පුරුෂයාට නෙමෙයි කාන්තාවට. අම්මා කෙනෙක් ගත්තත් දරුවෝ වැරදි පාරක ගියොත් දරුවෝ ජීවිතේ වරද්දගත්තොත් චෝදනා කරන්නේ ඇඟිල්ල දික් කරන්නේ තාත්තට නෙමෙයි අම්මට. අම්මා දැනගන්න ඕනි දරුවෝ හදන්න කියලා. බිරිඳක් වුණත් ස්වාමියා අයාලේ ගියොත් වැරදි දේවල් වලට පෙළඹුණොත් චෝදනා ලබන්නේ ඒ බිරිඳ. බිරිඳ දැනගන්න ඕනි තමන්ගේ ස්වාමියා නිවැරදිව තියාගන්න කියලා මේ විදිහට සමාජයෙන් ගොඩාක් චෝදනා ලබන්නේ. ඒක මේ වර්තමානයේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. අතීතයේ පටන් එන ප්‍රශ්නයක්. ගොඩාක්ම සමාජයෙන් චෝදනා ගැරහුම් ලබන්නේ සුළු දෙයට පවා. තැලෙන්නේ පොඩි වෙන්නේ පුරුෂයා නෙමෙයි කාන්තාව. සමහර විටේ කාන්තාවගේ උපතින් මෙන ආවෙනික දුර්වලතාවත් එක්ක ඇය ගොඩක් අහිංසක චරිතයක්. ඇය ගොඩක් බොළඳ චරිතයක්, ලාමක චරිතයක්. ඒ නිසා ඇගේ අහිංසකකම නිසා ඇගේ තියෙන ඒ අසරණකම නිසා බොහෝ විට සමාජයෙන් තැලෙනවා පොඩි වෙනවා. කොයි ශේෂ්ත්‍රේ කාන්තාව හිටියත්. ඉතින් විශේෂයෙන් මේ වෙහිම වෙන්න හේතුව තමයි කාන්තාවට සමාජයේ ලොකු වගකීමක් පැටවෙනවා. දැන් අපි ගෙදරක ගත්තත් තාත්තට වඩා ගෙදර ලොකු බරක් උහුලන්නේ අම්මා. තාත්තගේ යුතුයකම සහ වගකීම තමයි ඒ ගෙදර නඩත්තුව පිණිස අවශ්‍ය කරන මුදල් ඉපයීම. නමුත් අම්මා තමයි දරුවන්ගේ සම්පූර්ණම අනාගතය තීරණය වෙන දේ බවට පත් වෙන්නේ. ඉතින් ආන් ඒ නිසා මේ කාන්තාවකගේ ඒ වගේම තමයි කාන්තාවක් කියලා කියන්නේ සමාජය තුළ රැකෙන්න ඕනි චරිතයක්. ආරක්ෂා වෙන්න ඕනි චරිතයක්. සහ සමාජය විසින් මෑණියන් වහන්සේ ආරක්ෂා කළ යුතු ආරක්ෂා කළ යුතු චරිතයක්. තමනුත් තමන්ගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ වගේම තමයි සමාජය විසිනුත් ඒ කාන්තාව ආරක්ෂා කළ යුතුයි. මේ සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා කාන්තාව කියලා කියන්නේ හරියට මේ වීදුරු භාජනයක් වගේ. වීදුරු වාජනයක් කොච්චර ලස්සන වුණත් ඒ වීදුරු වාජනයේ පළුද්දක් ඇති වුණාට පස්සේ ඒ වීදුරු වාජනයේ කැඩුනට පස්සේ ඇලෙව්වත් ඒ පැල්ම පේනවා වගේ කාන්තාවකගේ ජීවිතයේ යම් වරදක් සිද්ධ වුණොත් ඇයින් පස්සේ කොයිතරම් හොඳට සමාජයේ ජීවත් වෙන්න උත්සාහ ගත්තත් ඒ Tamanට වැරදිච්ච තැන තමයි ගොඩාක් ඉස්මතු වෙන්නේ. හැබැයි පිරිමි කෙනාට පුරුෂයාට එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. කාන්තාව හරියට කාන්තාවගේ ජීවිතය හරියට පින්වත්නි සුදු රෙද්දක් වගේ. සුදු රෙද්දක පැල්ලමක් ඇති වුණොත් ඒ සුදු රෙද්ද කොච්චර වටිනා වුණත් ඒ පැල්ලම නිසා ලොකු වටිනා වැදගත් දෙයකට ඒක භාවිතා කරන්නේ නැහැ. කාන්තාවන් වගේ. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කාන්තාවගේ වටිනාකම පැවැත්ම තියෙන්නේ ඇය විවෘත වුණාම නෙමෙයි. ඇය ආවරණය වුණාම මෙතන ආවරණය වෙනවා කියලා කියන්නේ තිරේෂා මුළු ගැන්වීම නෙමෙයි. සම්පූර්ණයෙන්ම කාන්තාවකගේ පැවැත්ම ඇගේ ගෞරවය තීරණය වෙන්නේ ඇගේ සංවරභාවය මත. ඒක ඇඳුමෙන් පැළඳුමෙන් හෝ ඒවා කතා බය. එහෙම මැනලස්. ඇඳුමෙන් පැළඳුමෙන් කතා බහෙන් ඇවතුම් පැවතුම් වලින් හැම දෙයින්ම හැම දෙයින්ම ඈ සංවර විය යුතුයි. ඈ සමාජ ඉදිරියට යන්න ඕනේ. ඇය පිරිමි අයත් එක්ක හුරනර ගැටිලා කටයුතු කරන්න ඕනේ. හැබැයි ඒ කාන්තාවකකට තියෙන ආභරණයක් තමයි ඇගේ සංවරකම කියලා කියන්නේ. ඒතර ආන් ඒ සංවරභාවය මත තමයි ඇයට පැවැත්මක් තියෙන්නේ. ඇය ඇගේ සීමාව ඉක්මවා ගියොත් සමාජය විසින් ඇගේ සීමාව ඉක්මවා යන්න ඇයව පොළඹවුවොත් ඇගේ වටිනාකමක් නැති වෙලා යනවා. ඉතින් ආන් ඒ නිසා පින්වත්නි අපි මේ වැඩසටහන තුලින් අපි බලාපොරොත්තු වෙනවා මේ සමාජයේ කටයුතු කරනකොට ඔබ පාසල් යන දුවක් වෙන්න පුළුවන්. ඔබ උසස් අධ්‍යාපනය ලබන තරුණියක් වෙන්න පුළුවන්. රැකියාවක නියුතු යෝන් තරුණියක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ ගිහි ජීවිතයක් ගත කරන ආදරණීය සෙනෙහවන්ත බිරිඳක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ මවක් වෙන්න පුළුවන් ලොකු වගකීමක් උහුලන මවක් වෙන්න පුළුවන්. අනුන්ට අවවාද අනුශාසනා කරන මිත්තණියක් වෙන්න පුළුවන්. ඒ හැම අවධියකම ජීවිතේ වරදින්න පුළුවන් කියලා තිහිත හොඳට හිතර ගන්න ඕනේ. මොකද ඩිරේෂා අපි වැරදුනාට පස්සේ චෝදනා කරන එක නෙමෙයි වැඩේ නේ. වැරදෙනකම් බලන් ඉඳලා ඕන කෙනෙක්ට පුළුවන් ඇඟිල්ල දික් කරන්න. නුඹ වැරදි නුඹ වැරදි කියලා. හැබැයි අපිට පුළුවන් නම් ඇයට වරදින්න කලින් ඔබට මෙතන වරදින්න පුළුවන් කියලා අනතුරු පෙන්වලා දෙන්න පුළුවන් නේද? ඒතර වැරදි වැරදෙන්න කලින් තමන්ගේ ජීවිතේ වරද්ද ගන්න කලින් වැරද්ද කලින් පෙන්වලා දෙන්න පුළුවන් නම් අනතුරු ඒක තමයි වඩාත් යහපත් වෙන්නේ. එතකොට අපි මේ වැඩසටහන තුළින් ඒ කාන්තාවකගේ ජීවිතය තුළ වරද්ද ගන්නට නැතුව, ඒ කියන්නේ නොවරදා ගන්නට ජීවිතයේ යහපත් ආරින් ගත කිරීම පිණිසත් ඒ වගේම ජීවිතේ වැරදුණු කෙනෙක්ට ඒ වරදින් අත මිදලා එකපාරක් වැරදු වැරද්දක් කරපු කෙනෙක්ට දෙවෙනි වතාවේ වැරද්දක් නොවෙන්න. ඒ කියන්නේ අපි කියන්නේ සාමාන්‍යයෙන් අපි රෑ වැටුණු වලේ දවල් නොවැටෙන්න. තමයි අපි මේ වැඩසටහන ආරම්භ කළේ. එනිසා ජීවිතයේ නිවැරදි අයුරින් මුල සිටම ගත කරන ඔබටත් ජීවිතයේ වරද්දගත් කඳුළු සලසලා ඉන්න අසරණ ඔබටත් තමයි මේ ධම්සරණී වැඩසටහන අපි ආරම්භ කළේ. තවදුරටත් ප්‍රශ්න වලින් ගැටළු වලින් ඔබ පීඩා විඳිනවා නම් මං හිතන්නේ ධර්මයේ තුළ ඒ පිහිට පිලිසරණ අපට ලැබෙන නිසාවෙන් අපි තවදුරටත් එලෙස කඳුළු සලමින් පීඩා විඳින්මින් ඉන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඔබ නිරන්තරයෙන් උත්සාහ කරන්නට ඕන මේ අපි ඔබේ ජීවිතයට එකතු කරන ධර්ම කරණ ඔබ ඔබේ ජීවිතයට ගලපා ගන්න. ඒ ගලපා ගැනීම මත ඔබ ඔබේ ජීවිතය නිවැරදිව සකස් කරගන්න. අපි පින්වත් මෑණියන් වහන්සේ මීළඟට කතා කරමු කොහොමද කෙනෙක් ආදර්ශවත් චරිතවත් කෙනෙක් විදිහට තමයි තමන්ගේ ජීවිතය ගත කරන්නට අවශ්‍ය වෙන්නේ කියලා. පින්වත්නි අපි මේ කතා කරන මේ කාරණා බටහිර පන්නේට හිතන පතන කෙනෙක්ට නම් ඒ කියන්නේ අපි ඇත්තම කතා කළොත් අද අපි මේ ජීවත් වෙන සමාජය මානසික අතින් ගුණදහම් අතින් දියුණු මට්ටමක තියනවා කියලා අපිට ඇත්තටම කතා කරන්න බෑ නේද? අපි අද මේ ජීවත් වෙන සමාජය ඇත්තටම ಗುಣදහම් වලින් පිරිහිලා කාර්මීකරණය අතින් තාක්ෂණය අතින් දියුණුවක් ලැබලා තිනවා කියලා ජයක් ලැබලා තිනවා කියලා බැලූ බැල්මට ඔබට පේන්න පුළුවන්. හැබැයි මිනිස්යාගේ ආධ්‍යාත්මය පිරිහිලා. එතකොට ආධ්‍යාත්මය පිරිහුණු බටහිරින් එන හැම කුණු කන්දලම පිළිගන්න කැමැති සමාජයට අපි මේ කතා කරන දේ විහිළුවක් වෙන්න පුළුවන්. ඕවා හනමිටි අදහස්. ඕවා කොහොමද මේ සමාජයේ ක්‍රියාත්මක කරන්නේ කියලා කෙනෙක්ට හිතන්න පුළුවන්. ඕවා අතීතයේ කරපු දේවල් දැන් මේ නූතන නූතනේ ওই විදිහට හැසිරিলা බෑ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. මේ සමාජයේ යන රැල්ලට ගියේ නැත්තම් අපිට ජයක් ලැබෙන්නේ නැහැ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. නමුත් මේ සමාජයේ මේ පිරිහුණු සමාජයේ ගොදුරු බවට පත් වෙලා ඉන්න හැබැයි ජීවිතේ යහපත් අරින් ගත කරන්න කැමැති චරිතවත් ආදර්ශවත් ජීවිත ගත කරන්න කැමැති අය අපි අතර තවමත් ඉන්නවා. ඒ පිනකින් තමයි මේ සිතිවිලි හිතට ඇති වෙන්නේ. තමන් යහපත් අරින් ජීවිතය ගත කරන්න ඕනි. විශේෂයෙන්ම කාන්තාවක් හැටියට තමන් තමන්ගේ චරිතය ආරක්ෂා කරගන්න ඕනි කියන අදහස ඇති වෙන්නේ සසරේ පිනකට. එතකොට ඒ පිනක විපාකයක් හැටියට තමන්ගේ පිරිසුදුභාවය, තමන්ගේ චරිතවත් භාවය ආරක්ෂා කරගන්න කෙනාට සමහර විට සමාජයෙන් ඒකට උපකාරයක් නොලැබෙන්න පුළුවන්. මොකද සමාජය හැම වෙලෙම බලන් ඉන්නේ එයාව වරදට පොළඹවා ගන්න. යහපත් මාවත පෙන්වලා දෙන අය මේ ලෝකේ ගොඩාක් අඩුයි. ඉතින් ආන් ඒ නිසා විශේෂයෙන්ම කාන්තාව ගත්තොත් අද වෙනකොට කාන්තාව කියලා කියන්නේ තනිකර පුරුෂයන්ගේ කාම දාහය නිවාලන කෙලිබඩුවක් වෙලා. ඒක අපි අවිවාදයෙන් පිළිගත යුතු කරුණක් වෙනවා. ඒකට ආන් ඒ වගේ අවධියක ඒ වගේ සමාජයක ජීවත් වෙන අපි විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ දහම දන්න අය හැටියට එවැනි අවාසනාවන් තිරණමකට මුහුණ දෙන්නේ නැතිව ජීවිතය යහපත් ආරින් ගත කරන විදිය කියලා දෙන එක දහම දන්න කෙනෙක්ගේ යුතුයකම සහ වගකීමක්. ඉතින් ආන් ඒ නිසා පින්වත්නි ආදර්ශවත් චරිතයක් හැටියට ඔබ දුවණියක් වෙන්න පුළුවන් පාසල් යන. ඒතර ආදර්ශවත් දරුවෙක් හැටියට මේ සමාජ ඉදිරියට යන ආකාරය ගැන ඔබට දැනුමක් තියෙන්න ඕනේ. ඊළඟට ආදර්ශවත් අරින් තමන්ගේ පිරිසුදුභාවය, තමන්ගේ චරිතවත්භාවය ආරක්ෂා කරගෙන සමාජයේ ඉදිරියට යන ආකාරය ගැන ඔබට දැනුමක් අවබෝධයක් තියෙන්න ඕනි. ඉතින් ආන් ඒ නිසා ඊළඟට මවක් හැටියට ගත්තත් බිරිඳක් හැටියට ගත්තත් ආදර්ශමත් කෙනෙක් හැටියට මේ මේ මේ සමාජයේ ඉදිරියට යන යන විදිය ගැන ඔබට දැනුමක් තියෙන්න ඕනේ. අද අපි මේ වර්තමාන ජීවත් වෙන සමාජය තුළ ಗುಣධර්ම වලට ලොකු ඉඩකඩක් නැති වුණාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ආభాෂයලත් සමාජය තුළ වැඩිපුරම අවධානය යොමු කළේ ගුණදහම් වෙනෙන් විශේෂයෙන්ම කාන්තාවක් ගත්තොත් අද වැඩිපුරම සමාජය කතාබස් කරන්නේ කාන්තාවගේ ගුණය ගැන නෙමෙයි කාන්තාවකගේ බාහිර ස්වરૂපය ගැන. ඇය රෝමත් නම් ඇයට තමයි සමාජයේ තැනක් ලැබෙන්නේ. ඇය කොයිතරම් ගුණවත් වුණත් ඇය රූපෙන් හීන නම් අද සමාජයේ ඇයට ඉඩකඩක් නැහැ. නමුත් අතීතේ එහෙම නැහැ. අතීතයේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු සමාජයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් සොඳුරු ආකල්ප මිනිසයා තුළ බිහි වෙලා තිබ්බ යුගයේ හැමෝම උත්සාහ ගත්තේ හැමෝගෙම වටිනාකම ලැබලා දුන්නේ ಗುಣධර්ම වලට. ඒකට මට කතාවක් මතක් වුණා තිරේෂා මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ලිච්ඡවි රජ කෙනෙක් රජවරයෙක්ගේ රජ මාලිගාවකට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයා දානෙට වඩිනවා. ලිච්ඡවි කියලා කියන්නේ මේ භාගතුන් වහන්සේ වදාරනවා ලිච්ඡවීන් කවුරු හරි තවතිසා දිව්‍ය ලෝකේ දෙවිවරු දැකලා නැත්තම් ලිච්ඡවි දිහා බලන්න ලිච්ඡවි කියන පිරිස ඒ කියන්නේ විශාලා මහනුවර හිටපු රජ දරුවන් ලිච්ඡවීන් හරියට තවතිසා දිව්‍ය ලෝකයේ දෙවිවරු හා සමානයි එච්චරකට ලස්සනයි. එතකොට මේ සංඝයා අර රජමාලිගාවට දානෙට වැඩියට පස්සේ දකින්නවා ලිච්ඡවී රජතුමාගේ බිරිඳ රජතුමත් එක්ක ගන්නකොට අහසට පොළොව වගේ. ඊටාම තරබාරු කළු පාට බොහොම විරූපී කාන්තාවක් තමයි අග්‍රමහේෂිකා වෙලා හිටියේ. ඉතින් දානේ වළඳලා නැවත ආරාමයට වඩින අතරතුරේ සංඝයා කතා වෙනවා අයියෝ බලන්නකෝ අර රජතුමා කොච්චර ලස්සනද නමුත් අර රජතුමා මේ විවාහ වෙලා ඉන්න බිරිඳ රාජ මහේෂිකාව රජතුමා ළඟටවත් ගන්න බෑ කියලා කතා වෙනවා. මේ කතාව භාග්‍යතුන් වහන්සේට ආරංචි වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාारणව පින්වත් මහණෙනි එහෙම කියන්න එපා. ඇය විරූපී වුණාට ඇය අවලස්සන වුණාට ඇගේ හදවත ලස්සනයි. ඇය ಗುಣධර්ම වලින් ලස්සනයි. ඒ ಗುಣධර්ම වල ලස්සන නිසා තමයි ලිච්ඡවි රජතුමා Taman කොයිතරම් ලස්සන කෙනෙක් වුණත්, කඩවසම් කෙනෙක් වුණත් අර තරබාරු කිසිදු ලස්සනක් නැති කාන්තාවක් Tamanගේ අග මෙහෙසිය හැටියට තෝරගත්තේ. ගුණයට ගරු කරලා, රූපයට ගරු කරලා නෙමෙයි. ඒක අතීතයේම පුරුද්දක් කියනවා ඒ රජතුමාගේ. ඒකල අතීත සිදුවීමක් විස්තර කරනවා බර්නස් රටේ රජ රජවරයා හැටියට ඉන්නකොට එලිච්චවේ රජතුමා කලින් ජීවිතයක රජතුමා සඳලුතලයෙන් බලන් ඉන්නවා එළිය. එළිය බලන් ඉන්නකොට දකිනවා ওই වගේම කැත මහත කළු කාන්තාවක් පාරේ යනවා. පාරේ අනින් ගමන් මේ එක කාන්තාවට මේ ශරීරක් කෘත්‍ය කරන්න අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඒ කියන්නේ වැසිකිලි කැසිකිලි යන්න අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඇය වටපිට බලනවා කවුරු හරි ඉන්නවද කියලා. ඒතට ඒ වටපිට බලන්නේ ඇයි? ඇයට ලැජ්ජා බය තියෙන නිසා. වටපිට බලලා කවුරුත් ඉන්නවද කියලා බලලා බොහොම සීරුවට ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරගෙන ඉක්මනට එතනින් පිටත් වෙනවා. රජතුමා බලන් ඉඳලා කල්පනා කරනවා මෑය මේ විදිහට වටපිට බලලා බොහොම සංවර ඒ කටයුත්ත කරා කියන්නේ මෑයට තියෙනවා ලැජ්ජාව බය. ලැජ්ජාව බය තියෙනවා මෑය විරූපී වුණාට කාන්තාවකට අවශ්‍ය දේ මෑයට තියෙනවා. ඒ නිසා මෑය මගේ බිරිඳ හැටියට අග මෙහෙසේ හැටියට තෝරාගන්න සුදුසුයි කියලා එදා පවා කලින් ජීවිතයක පවා මේ රජතුමා මේ විදිහට මේ විරූපී කාන්තාව තමන්ගේ මහේෂිකාව බවට පත් කරගත්තා කියලා භාගතුන් වහන්සේ අතීතය ගැන හැර දක්වනවා. එතකොට එහෙම බලනකොට අතීතයේ ගරුකලේ බාහිර ආටෝපිට නෙමෙයි. මොකටද ගරුකලේ ගුණධර්මයට. ආන් ඒ නිසා ගුණධම් වලට ගරු කරන සමාජයකට ගුණධම් වලට ගරු කරන ඔබට ආදර්ශමත් චරිතයක් හැටියට සමාජයේ ඉදිරියට යන ආකාරය ගැන අපි මේ වැඩසටහනින් කතා කරමු. අපි මේ පිළිබඳව තවදුරටත් මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්නට සෝදානම්. හැබැයි අපි මේ මොහොතේ සෝදානම් වෙන්නේ කෙටි විරාමයකට යන්න. කෙටි විරාමයකින් අනතුරු නැවත වතාවක් ධම්සරණී සදහම් පිළිසඳර සමගින් හමු වෙමු. thank you නැවතත් ඔබ ධම්සරණී සදහම් පිළිසඳර සමගින් අපි විරාමයට යන්නට මත්තෙන් පින්වත් මෑණියන් වහන්සේ අපට බොහොම හොඳින් පහදා දුන්නා. අපි කොහොමද ආදර්ශවත් කෙනෙක් විදිහට චරිතවත් කෙනෙක් විදිහට අපේ ජීවිතය නිවැරදිව සකස් කරගෙන කටයුතු කරන්නට අවශ්‍ය වෙන්නේ කියන කාරණාව පිළිබඳව දැන් අපි පින්වත් මෑණියන් වහන්සේ කතා බහ කරමු ධර්මයේ කොයි ආකාරයෙන්ද අපේ ජීවිතයට ගලපගන්නේ ගොඩක් අය කියනවා අපි කොහොමද ඕවා කරන්නේ ඔය කිව්වට අපිට පුළුවන් දෝවා කරන්න අපි හරිම කාර්ය බහුලයි අපිට ධර්මයේ හැසිරෙන වෙලාවක් නැහැ අපි මේ දරුවන්ගේ කටයුතු කරනවා අපිට කොහොමද ওই දේවල් හොයලා බලලා කටයුතු කරන්නේ අඩුම තරමේ අපිට පිනක් දහමක් කරගන්න දැනගන්නවත් කාල වේලාවක් නැහැ. මේ විදිහට ඇතැම් පිරිස් කතා කරනවා මේ පින්වත් බෑණියන් වහන්සේ. අපි කොහොමද මේ ධර්මයේ ජීවිතයට ගලපා ගත යුත්තේ? කොයි ආකාරයෙන්ද ඇත්තටම අපිට මෙහෙම කාල වේලාවක් ඇත්තෙම නැද්ද පින්වත් මෑණියන් වහන්සේ මෙහෙම මේ ධර්මයේ තුල හැසිරෙන්නට මේ ධර්මයේ ජීවිතයට ගලපාගෙන කටයුතු කරන්නට පින්වත් මෑණියන් වහන්සේ අපිට ඒ පිළිබඳව පහදා දෙන්න. Tamanට අවශ්‍යතාවය තියෙනවා නම් යම්කට අවශ්‍ය නම් කාලය කොහෙන් හරි Taman එකට වෙන් කරගන්නවා නේද? ඔව් ඒ කාලය මට කාලය නෑ මට මේ කටයුතුත් එක්ක ධර්මයේ හැසිරෙන්න කාලයක් නෑ කියන එක ඇත්තටම ගත්තොත් එතන කාලයට වඩා Tamanට ඕමනාව නැතිකම තමයි වැඩිපුරම තියෙන්නේ. නමුත් විශේෂ දැන් අපි අපි අසපුවක ගත්තත් අපි මොකක් හරි පින්කමක් කරන්න ගියත් අපි දකිනවා අපි හිතමු ගෙතන ඇවිල්ලා හිටුන හිටපු පිරිස 1000ක් නම් සමහර විට හතරෙන් තුනක්ම හතරෙන් තුනක්ම වැඩිපුර මෙතන සහභාගීත්වයේ තියෙන පුරුෂ පාර්ශවය නෙමෙයි කාන්තාව. දැන් අපි සදාම් වැඩසටහනක් ගත්තත් වැඩිපුරම සහභාගීත්වයක් තියෙන හතරෙන් තුනකටත් වඩා සහභාගීත්වයක් තියෙන කාන්තා පාර්ශවය තුල. එතකොට කාන්තාවන් අතර ඉන්නවා ඇත්තටම ධර්මයේ හැසිරෙන උවමනාවක් තියෙන පිරිසක් ඉන්නවා. ධර්මයේ හැසිරෙන පිරිස අතර. ඒ වගේ මේ අතරම ඉන්නවා අපිට කාලේ නැහැ අපිට කාලේ නැහැ අපි අපි මෙන් දැන් මේ යුතුයකම් වගකීම් වලට මැදි වෙලා අපි අපි ඕවට ගියොත් අපිට දරුවන්ට තියෙන අපේ වගකීම අතහැරලා යනවා ඒ වගේ යම් දුර්මත හිතේ තියාගෙන Tamanට මේ ලැබිච්ච වටිනා අවස්ථාව අහිමි කරගන්න අයත් ඒ අතර ඉන්නවා ඉතින් ඒ නිසා පින්වත්නි අපි හැමදේම විශේෂයෙන්ම මේ ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් ධර්මයේ හැසිරීම සහ තමන්ගේ ගිහි ජීවිතේ හරියායරින් ගත කරනවා කියන මේ දෙපැත්තම සමබර කරගන්න තමන් දක්ෂ වෙන්න ඕනේ. දැන් සාමාන්‍ය භාගතුන් හස උපමා කරලා තියෙන්නේ ගිහියා හරියට මොනරා වගේ කියලා. ගිහියා මේ මොනරා වගේ හිමින් ගමන හිමින් ගමන ඇයි ගමන හිමින් ඇයි ඕ ඇයි ලොකු පිල් කලඹ ලස්සන පිල් කලඹක් තියෙනවා මොණරගේ පිල්කම්ම ගොඩාක් ලස්සනයි. ඒ වගේම ගොඩක් බරයි. ඒ ලස්සන නිසා, ඒ බර නිසා මොණරට ලොකු දුරක ලොකු ඈත අහස පියාඹන්න බෑ. හැබැයි ඔබ දැකලා ඇති හංසයා. හංසයාට ඈත අහස පියාසර කරන්න පුළුවන්. ඒකට හේතුව මොකද්ද? ඔසයා හංසයා සරලයි. පියාත්පත් බරක් විශාල බරක් නැහැ. ඒ නිසා ඇත්තටම කුරුල්ලෙක්ගෙන් වෙන්න ඕනි දේ හන්සයාගෙන් සිද්ධ වෙනවා. මොනරගේ පිල් කලඹ බර නිසා ඇත්තටම කුරුල්ලා කියන කෙනාව විශේෂයෙන් හඳුන්වන්නේ කුරුල්ලට අහස පියාඹන්න පුළුවන් නිසානේ. ඒතරේ අවශ්‍යතාව මූලික අවශ්‍යතාවය අහිමි වෙලා යනවා මොනරගේ තියෙන පිල් කලඹේ තියෙන බර නිසා. ඉතින් පින්වත්නි, ගිහි ජීවිතයක් ගත කරන ඔබත් හරියට මොනරකුගේ ගමන වගේ ගමනක් තියෙන්නේ. ඒතර පැවිදි උතුමෙකුට තමයි ඊටාම සැහැල්ලු ගමනක් මේ ධර්මයේ තුල ගමන් කරන්නට යන්නේ. ඒතර මේ දෙකම අපි සමබර කරගන්න ඕනේ. මොනර කල්පනා කරොත් තිරේෂා මගේ බිල් කරඹ බරයි බරයි මට අයතහස පියමන්න බෑ බෑ කියලා හිටියොත් කවදාවත් මොනරට පියාඹන්න හම්බෙනවද? පියාඹන්න හම්බෙන්නේ නැහැ. නැත්තම් මොනර කල්පනා කරොත් හංසයත් කුරුල්ලෙක් මාත් කුරුල්ලෙක් එහෙනම් මටත් පුළුවන් හංසයා වගේ ඈත අහස පියාසර කරන්න කියලා Tamanට දරන්න බැරි ජවයක් අරගෙන ඈත අහසේ ගමන් කරන්න ගත්තොත් ඒත් මොනරා විනාශයටපත් වෙනවා. ආන් ඒ වගේ තමයි පින්වත්නි ගිහි ජීවිතයක් ගත කරන ඔබ තමන්ගේ ජීවිතේ සමබර කරගත්තේ නැත්නම් ඒ කියන්නේ ඔබ දහම වෙනුවෙන් ජීවිතේ කැපකලේ නැත්නම් අපිට ඕවා හරියන්නේ නැහැ. අපිට සිල් ගන්න වෙලාවක් නැහැ. අපිට බණ අහන්න වෙලාවක් නැහැ කියලා ඔබ හිතුවොත් අපිට සෑයක් බෝධියක් වන්දනා කරගන්න වෙලාවක් නැහැ කියලා හිතුවොත් එහෙම අර කම්මැලිකමින් හිටපු මොනරා වගේ. ඊළඟට ඔබ අනවශ්‍ය වේගයක් ඇති කරගන්න උත්සාහ කරොත් නෑ මම අදාදම මේක කරගන්න ඕනි. දරුවෝ දරුවන්ගේ ගමන යාවි. ස්වාමියා ස්වාමියාගේ ගමන යාවි. මම කොහොමරි මගේ ගමන යන්න ඕනි කියලා හිතලා අම්මෙක් හැටියට දරුවන්ට වෙන්න ඕනි යුතුයකම් වගකීම් ඔක්කොම අමතක කරලා පස්සේ කළා. බිරිඳක් හැටියට ස්වාමියාට ඉෂ්ට වෙන්න ඕන යුතුයකම් වගකීම් පසකලා ඔබ තනිවම ආත්මාර්ථකාමී ගමනක් යන්න හැදුවොත් ඒ ගමනත් අසාර්ථකයි. හරියට අර මොනරා හංසයා අනුගමනය කරන්න ගියා වගේ. එනිසා පින්වත්නි, Tamanගේ හැකියාව, Taman ඉන්න తত্ত্বය ගැන Tamanට මුලින් අවබෝධයක් වැටහීමක් තියෙන්න ඕනේ. එහෙම නැතිව ඔබ ධර්මය වෙනුවෙන් අනවශ්‍ය ආවේගයක් අනවශ්‍ය කලබලයක් ඇති කරගත්තොත් එහෙම ඔබ gederadara යුතුයකම් වගකීම් පැහැර හැරියොත් එහෙම වටේ පිටේ බලන් ඉන්න සමාජය සමාජයේ විසින් ඔබට නිඳා කරනවා. එතකොට නින්දාව ලබන්නේ ඔබ විතරක් නෙමෙයි. ධර්මයේ හැසිරෙන්න ගිහිල්ලා බණ භාවනා කරන්න ගිහිල්ලා පෞල් ජීවිතේ කඩාගත්තා කියලා චෝදනාව කරොත් ඒ චෝදනාව මුලින්ම ලැබෙන්නේ භාග්‍යතුන් වහන්සේට. ඒ චෝදනාව ලබන්නේ ධර්මය. ඊළඟට ඒ චෝදනාව ලබන්නේ ඔබට දහම කියා දෙන කල්යාණ මිත්‍රයා. ඔබට දහම කියා දෙන මේ පුණ්‍ය ආයතනයේ චෝදනා ලබනවා. වගේම ඔබත් චෝදනා ලබනවා. ඒ චෝදනා කරන අය ලොකු පාපයක් ජීවිතේට රැස් කරගන්නවා. ඒ වගේම ඔබට තියෙන ධර්මයේ හැසිරෙන තියෙන සීමිත කාලය පවා අහිමි කරගන්නවා. ඒ නිසා මෙතන දෙපැත්තක් තියෙනවා. එතකොට බැලුවොත් අපි දැන් පාසල් යන දියණියක් හැටියට ගත්තොත් ඇය දක්ෂ වෙන්න ඕනි ඇගේ අධ්‍යාපන කටයුතුත් කඩාකප්පල් කරගන්නේ නැතිව ඇගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරගන්නේ නැතිව ඒ පාසල් ජීවිතය තුළ තමන් කොහොමද දරුවෙක් හැටියට ධර්මයේ හැසිරිය යුත්තේ සිල් සමාදන් විය යුත්තේ ඊළඟට බණ භාවනාවලට යොමු විය යුත්තේ මොකද පාසල් අවධියක ගත කරන දියණියක් හෝ ඒවා ඇගේ පාසල් අධ්‍යාපන කටයුතු නිසි ආකාරයෙන් කරගන්න ධර්මයේ විශාල පිටුවහලක් ලැබෙනවා. එතකොට ඇය ධර්මය ධර්මය අහන දියණියක් නම් මේක හොඳයි. මේක නරකයි. මෙයා කල්යාණ මිත්‍රයා. මෙයා නම් මට ලං වෙන්නේ හොඳකට නෙමෙයි. මෙයා පාප මිත්‍රයා කියලා. තමන් ඇසුරු කළ යුතු ඇසුරු නොකළ යුතු පුද්ගලයෝ වෙන් කරලා අඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා ධර්මය තුලින්. ඊළඟට ඇයට හැකියාව ලැබෙනවා මේක පාපය. මේක පින. එහෙනම් මම මේ වගේ පාපී ක්‍රියාවල් කරොත් මගේ ජීවිතය තුළ මම මේ වගේ අකුසල් කරගත්තොත් විශේෂයෙන්ම පන්සිල් පද පහ කඩාගත්තොත් ඇය කුඩා දියණියක් කියලා නෑ. ඇයට විවෘත වෙන්නේ නිරය කරා යන මග. ඒතර කුසලයේ අකුසලයේ වෙන් කරලා හඳුනා ගන්නත් පින පව වෙන් කරලා හඳුනා ගන්නත් තමන් කළ යුත්ත නොකළ යුත්ත වෙන් කරලා හඳුනා ගැනීම පිණිසත් තමන් ඇසුරු කළ යුතු පුද්ගලයා සහ ඇසුරු නොකළ යුතු පුද්ගලයා කවුද කියලා වෙන් කරලා හඳුනා ගන්නත් අවශ්‍ය අඩිතාලම ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්. ඒතර ධර්මයේ හැසිරෙන දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්ට කවදාවත් තමන්ගේ දරුවා ගැන බයක් ඇති වෙන්න ඕනේ නැහැ. ඒ අම්මට සැනසෙල්ලක් ලැබෙනවා. මගේ දරුවා දන්නවා යහපත අයහපත මොකක්ද කියලා දන්නවා. මගේ දරුවා දන්නවා මේ සමාජයෙන් එන ප්‍රශ්න වලින් බේරිලා කොහොමද කටයුතු කරන්න කියලා අම්මා දන්නවා. දරුවා ගැන විශ්වාසයක් තියෙනවා. ඒක දෙමව්පියන්ට පවා විශාල සැනසීමක්. එතකොට මව්පියවරුන් උනත් දරුවා ධර්මයේ පැත්තට යොමු වෙනකොට නෑ නෑ ඔයා දැම්මම භාවනා කරන්න යන්න එපා. ඔයා දැම්මම දහම් පොත්පත් කියවන්න යන්න එපා. ඔයා දැම්මම අසපුවට යන්න එපා. ඔයා ඉගෙන ගන්න. ඉගෙන ගන්න කියලා යාට ඒ ඉගෙන ගැනීම පැත්ත ගැන විතරක්ම ඒ දරුවාව යොමු කළොත් අවසානයේ ඒ දරුවා සමාජයේ ඉහළ තැනකට යයි. හැබැයි අම්මගේ තාත්තගේ වටිනාකම අඳුනන්නේ නැති, ಗುಣදහමක් නැති, දෙමව්පියන්ට නොසලකන කිසිම ගුණයක් නැති අසත්පුරුෂ පුරවැසියෙක් හැටියට තමයි සමාජ ඉදිරියට ඔහු හෝ ඇය සමාජගත වෙන්නේ. ඒතර මව්වරු පවා උදා උපකා කියන්නේ දරුවන්ට උනන්දු කරවන්න ඕනි ධර්මයේ හැසිරෙන්න. කවදාවත් ධර්මයේ හැසිරුණා කියලා අධ්‍යාපනය කඩාකප්පල් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි පින්වත්නි දැන් දැරියක් හැටියට ගත්තත් තරුණියක් හැටියට ගත්තත් ඇය රැකියාවක් නියුතු තරුණියක් හැටියට ගත්තත් රැකියාව කවදාවත් අසාර්ථක වෙන්නේ ඇය ධර්මයේ හැසිරුණා කියලා. මොකද පාසල් යන තරුණ දුවෙකුට වඩා අභියෝග වැඩි මේ සමාජයේ ඉදිරියේ රැකියාවක නියුතු වෙන යෝන් තරුණියකට සමාජයෙන් විශාල අභියෝගයක් ඇයට එල්ල වෙනවා. ඇයව ගොදුරු කරගන්න පාර තොටේ බස් රථේ හැමතැනම බලාගෙන ඉන්නවා ඇයව වැරදිට යොමු කරවගන්න. එතකොට ධර්මයේ තුලින් ගැඹුරු කල්පනාවක් නැති බොළඳ මානසිකත්වයක් තියෙන සිහින ලෝකයක අතරමං වෙලා ඉන්න තරුණියක් ලේසියෙන් අර සුන්දර ලෝකයට පාවෙලා යනවා. ඊට පස්සේ ඇගේ ජීවිතේ විනාශ වුණාට පස්සේ අර එයා වටේ හිටපු කවුරුත් එයාට නැහැ. ජීවිතේ විනාශ වුණාට පස්සේ තමන් වටේ හිටපු යාළු මිත්‍රයෝ නැහැ. ඒ ප්‍රශ්නයත් එක්ක තමන් තනි වෙනවා. ඊට පස්සේ තමයි නොයේ කර්බුද කරා ඇය පියමනින්නේ. ඉතින් ආන් ඒ නිසා රැකියා කරන ඔබටත් ධර්මයේ හැසිරීම බාධාවක් වෙන්නේ හැබැයි ඔබ දක්ෂ නොවනි තමන්ගේ රැකියාව කඩාකප්පල් කරගන්නේ නැතිව ඊළඟට ඒ රැකියා කරන සමාජය තුළ අපහාසයකට උපහාසයකට ලක් නොවි තමන්ගේ ධර්ම ධර්ම මාර්ගයත් නිසියාරින් ගත කරමින් ඒ කටයුතු කරන්නට ඊළඟට ගත්තොත් බිරිඳක් හැටියට හෝ මවක් හැටියට ගත්තත් දරුවන්ට නිසි යුතුයකම සහ නිසි වගකීම ඉෂ්ට කරන්නේ ස්වාමියාට නිසි යුතුයකම සහ නිසි වගකීම ඉෂ්ට කරන්නේ ඇත්තටම ධර්මයේ හැසිරෙන අම්මා කෙනෙක් ධර්මයක් තියෙන ගුණයක් තියෙන මවක් බිරිඳක් කවදාවත් තමන්ගේ යුතුයකම් වගකීම් පැහැර හරින්නේ නැහැ දැන් අපි දන්නවානේ දැන් විශාකා මහෝපාසිකාව විශාකා කියලා කියන්නේ දරුවෝ මට මතක හැටියට දරුවෝ 30ක්ද කොහෙදෝ හිටිය අයට. ඒතර දරුවෝ 30 දෙනෙකුත් හදලා ප්‍රභූ කාන්තාවක් හැටියට සමාජයේ ඉහ තනතුරක් ඇය හොබවලා ඇය අවුරුදු 7 දී තමයි සෝවන් ඵලය සාක්ෂාත් කළේ. එතකොට ස්වාමීන් වහන්සේලට සංඝයාට අම්මා කෙනෙක් වගේ. එතකොට ඒ සංඝෝපස්ථානයේත් නිරත වෙමින් ඊළඟට ධාන ආදී භාවනාවන් ඉහළටම දියුණු කරමින් දූ දරුවන්ගේ තමන්ගේ අඹු දරුවන්ගේ කටයුතුත් ලස්සනට ඒ කලමනාකරණය කරගෙන ගියා. ඒතර කවදාවත් ගිහි ජීවිතය අසාර්ථක වෙන්නේ නැහැ ධර්මයේ හැසිරීම නිසා. හැබැයි ඔබ දක්ෂ වෙන්න ඕනි. ඒ ගිහි ජීවිතයත් ඒ වගේම තමන්ගේ ධර්මානුකූල ජීවිතයත් කියන මේ දෙක කලමනාකරණය කරගන්න සමබර කරගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. මං හිතන්නේ මනා ලෙස අපේ ගැටලුවටත් අපේ පින්වත් මෑණියන් වහන්සේ අපට පිළිතුරු ලබා දුන්නා. පින්වත් මෑණියන් වහන්සේ වැඩසටහනේ අවසානයේ කරා තමයි අපි මේ වෙනකොට එළඹ ඉන්නේ. පින්වත් මෑණියන් වහන්සේ අපි අවසාන වශයෙන් කතා කරමු. මේ වැඩසටහන තුළින් අපි බොහෝ දිනෙකගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වුණා. පින්වත් මෑණියන් වහන්සේ ධර්මානුකූල විසඳුම් ලබා දෙන බවට. පින්වත් මෑණියන් වහන්සේ අපි කොයි ආකාරයෙන්ද මේ විසඳුම් ලබා දෙන්නට සූදානම් වෙන්නේ? ඒත් එක්කම මේ ධර්මානුකූලව කොයි ආකාරයෙන්ද මේ කටයුතු කටයුත්ත සිද්ධ වෙන්නේ කියන කාරණාව පිළිබඳව අපිට අනුකම්පාවෙන් පහදා දෙන්න මෑණියන් වහන්සේ. පින්වත්නි, ඇත්තටම උපතම තමයි අපිට ප්‍රශ්නයක් වෙන්නේ. ඉපදුනා නම් මිනිසයා ඒ උපතම අපිට ප්‍රශ්නයක්. ඒ ඉපද අපි ඉපදුන නිසානේ අපිට මේ අඬන්න වෙලපෙන්න වෙන්නේ. අපිට ශෝක කරන්න වෙන්නේ. කඳුළු සලන්න වෙන්නේ. අපි ආදරය කරන අයගෙන් අපිට අහිමි වෙන්න වෙන්නේ, ඈත් වෙන්න වෙන්නේ. අපි අකමැති අපි අමනාපයත් එක්ක මුළු ජීවිත කාලෙම සමහර විට අඬා අඬා ජීවිතය ගත කරන්න වෙනවා. ඒතර අපේ ජීවිතයට එන මේ හැම ප්‍රශ්නයකට මුල උපත. එතකොට සසරේ යන සංසාරගත සත්‍යයක් හැටියට සංසාරෙම කියන්නේ සම්පූර්ණයෙන්ම එකම ප්‍රශ්න ගොඩක්. එතකොට මේ යන ප්‍රශ්නවලදී විශේෂයෙන්ම අපි කාන්තාවක් ගත්තොත් අපි මුලින්ම කතා කළා කාන්තාවක් හැටියට සමාජයෙන් එන ප්‍රශ්න අභියෝග බොහොමයි. සමහර විට ඔබ මෙතන මේ වැඩසටහන් ආරම්භන ඔබ ඉන්න පුළුවන් ඔබේ ප්‍රශ්නේ ඔබේ අම්මට තාත්තට කියාගන්න බැරිව ලතවි ලතවි හිත ඇතුලේ ඒ පීඩාව දරාගෙන තනියම කඳුළු සලසලා ඉන්න පුංචි දූ දරුවෝ ඉන්න පුළුවන් විශේෂයෙන් දැරියන් පන්ස් පාසල් යන පුංචි දරුවෝ ඉන්න පුළුවන් දුවලා ඉන්න පුළුවන් තමන් සමාජයෙන් තමන් ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා පීඩාවටපත් වෙලා ඉන්නවා. සමහර විට පාසලෙන් වෙන්න පුළුවන්. නැත්තම් තමන් යන උපකාරක පන්තියෙන් වෙන්න පුළුවන්. බස් රථයෙන් වෙන්න පුළුවන්. සමහරට නිවස ඇතුළේම වෙන්න පුළුවන්. එතකොට ඒ එන ප්‍රශ්නේ සමහරලට අම්මට කියාගන්න බෑ. වැඩිමහල් සහෝදරියකට කියාගන්න බෑ. යාළුවෙකුට කියාගන්න බෑ. තමන්ගේ ගුරුවරයන්ට කියාගන්න බැරුව ලත වෙවි දුක් වෙවි දුක් වෙවි ඉන්න පුංචි දුවලා ඕන තරම් මේ සමාජයේ ඉන්නවා. ඒ තරමටම අද සමාජය සංකීර්ණ වෙලා සාමාන්‍යයෙන් අවුරුදු 12 13 14 වෙච්ච ගමන් ඇයට මේ මහා කාන්තාවකට වගේ ලොකු ප්‍රශ්න වලට සමාජයේ මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එච්චරකට සමාජය පිරිහිලා. ඒතර කටේ කිරි සෝඳ යන්නත් කලින් සමහර විට ඇයට ලොකු ප්‍රශ්න වලට මුහුණ දීලා හඬ හඬා ඉන්න වෙන අවස්ථා බොහෝමයක් තියෙනවා. එතකොට ඒ වගේ පින්වත් දුවේ ඔබට යම් කිසි ප්‍රශ්නයක් පීඩාවක් ඇති වෙලා තියෙනවා නම් මේ වෙනකොට ඔබේ දෙමව්පියන්ට ඉදිරිපත් කරන්න බැරි ඔබේ හොඳම යාළුවටවත් කියන්න බැරි ප්‍රශ්නයක් ඔබට උද්ගත වෙලා තියෙනවා නම් ඔබ සම්බන්ධ වෙන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක ඔබ සම්බන්ධ වෙන්න ඒ භාග්‍යතුන් වහන්සේගේ ධහම කියා දෙන කල්යාණ මිත්‍රයත් එක්ක ඔබට ඔබේ සම්පූර්ණ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන අයුරින් ඒ ප්‍රශ්නෙට සදාතනික විසඳුම බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් දෙන්න පුළුවන්. මොකද ඔය ප්‍රශ්න තියෙන කිසි කෙනෙකුට විසඳුන් නැති ප්‍රශ්න නැහැ. විසඳුම දන්නේ නැතිව තමයි මේ ප්‍රශ්නේ කියාගන්න බැරුව තමයි ලත වෙලතිවි ඉන්නේ. ඊළඟට ගත්තොත් අපි ගත්තොත් තරුණියක් වෙන්න පුළුවන්. දූලට පුංචි දූලට ප්‍රශ්න තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම තරුණියකට විශාල ප්‍රශ්න කන්දරාවක් ඇගේ ජීවිතයට එන්න පුළුවන්. එතකොට ඒ තරුණියකට හෝ වේවා ඊළඟට විවාහ ජීවිතයක් ගත කරන බිරිඳකට සමහර තමන්ගේ ස්වාමියාට කියාගන්න බැරි ප්‍රශ්න එන්න පුළුවන්. සමහර ස්වාමියාගේම යාළු මිත්‍රයෝ නිසා ලොකු පීඩාවකටපත් වෙලා ලොකු ප්‍රශ්නවලට මැදි වෙලා ඉන්න අහිංසක කාන්තාවරු අපි අතරේ ඉන්නවා. ඊළඟට ඔබ මවක් වෙන්න පුළුවන්. දරුවන්ගේ ප්‍රශ්න නිසා, ස්වාමියාගෙන් එන තාඩන පීඩන නිසා හඬ හඬා හැඳූ කඳුලින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ඔබ. අතීතයේ අපි සිහි කරලා බලමු. බුදුරජාණන් වහන්සේ කාලේ අපි ගත්තොත් තිරේෂා අපි අහලා තියෙන අපි අපිට බොහොම ප්‍රචලිත චරිත තමයි පටාචාරා, කිසා ගෝතම. දැන් පටාචාරා කියලා කියන්නේ මං හිතන්නේ මෙතන කිසි කෙනෙක්ට එච්චරම ප්‍රශ්න ජීවිතේට මුහුණ දෙන්න වුණා කියලා. පටාචාර ගත්තොත් සාමාන්‍යයෙන් අවුරුදු 15 දී 16 දී විතර ඇය සිටු කුමාරිකාවක්. නමුත් අර ඇගේ තියෙන අර කෙලිලොල් භාවය නිසා, තරුණකම නිසා, gedara දරපලපල හිටපු තරුණයත් එක්ක තමයි පැනලා යන්නේ. ඊපස්සේ ඇය විවාහ ජීවිතයක් ගත කරනවා බොහෝම දුප්පත් හරියම අසරණ ජීවිතයක් ගත කරනවා. ඊපස්සේ ඇයට පළවෙනි දරුවා ලැබෙන්න ඉන්නකොට පළවෙනි දරුවා ප්‍රසූත කරන්න ඉන්නකොට ඇය බය වෙනවා. ඒ අත්දැකීමට මුහුණ දෙන්න. ඇයි පොන්චි වයසෙන් ඇය ගෙදරින් ආවේ. අත්දැකීමක් නැහැ. ස්වාමියාට බල කරලා බල කරලා ඇය කොහොමරි තනියම යනවා. අවසානයේ ඒ කතාව ඔබ දන්නවා ඇති. ඇයට ස්වාමියාත් අහිමි වෙනවා. ඊළඟට ඇයට දරුවෝ දරුවෝ දෙන්නත් අහිමි වෙනවා. ඊළඟට අම්මා තාත්තා සහෝදර හැමදේම අහිමි වෙලා අන්තිමේට ඇයට ඇගේ සිහියත් අහිමි වෙනවා. ඇඳිවතත් අහිමි වෙනවා. අඬු කඳුලින් පිස්සියක් වගේ තමයි පාරේ ඇවිදින්නේ. එතකොට ඇය පිස්සුවෙන් හරි ගියේ බුදුරජාණන් වහන්සේ ළඟට. ඇගේ උමතු බව සෝපත් කළේ භාග්‍යවතුන් වහන්සේ. අවසානයේ ඇය විනයදර භික්ෂුණීන් අතර අගතනතුරු ලැබලා මේ ජීවිතේ විතරක් නෙමේ සසර ප්‍රශ්නෙම ඇය විසඳ ගන්නවා. ඉතින් මේ වැඩසටහනිනුත් අපි සූදානම් වෙන්නේ එවැනි ප්‍රශ්න කතා කරන්න තමයි ඉදිරියේ බලාපොරොත්තු වෙන්නේ. මං හිතන්නේ අද දවසේ වැඩසටහන පිළිබඳව අපි හොඳ මූලාරම්භයක් ඔබට ලබා දෙන්නට ඇති. ඔබේ ජීවිතයට ඔබට හොඳ වටහා ගැනීමක් ලබා ගන්නට හැකියාවක් ලැබෙන්නට ඇති අද දවසේදී අපි මේ වැඩසටහන තුළින් මොන වගේ කරුණු කාරණා පිළිබඳවද කතා බහ කරන්නට සූදානම් වෙන්නේ. ඉදිරියේදී මොන වගේ දේවල් පිළිබඳවද අපි පින්වත් මෑණියන් වහන්සේව සම්බන්ධ කරගනිමින් මේ සාකච්ඡාව තුළ ගෙන යන්නට බලාපොරොත්තු වෙන්නේ කියලා. මෙහෙම හිතනකොට අපි දැන් කියවනේ ඔබේ ගැටලුවලට අපි විසඳුම් ලබා දෙනවා කියලා. මෙහෙම එහෙම කියනකොට ඔබට හිතෙන්නට පුළුවන් අනේ අපිටත් මේ අපේ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගන්නට කොයි ආකාරයෙන්ද සම්බන්ධ වෙන්නට පුළුවන් කියලා මම ඔබට අපේ ලිපිනය මතක් කරන්නම්. ඒ ලිපිනයට ඔබට හැකියාවක් තියෙනවා අපිට තැපැල් මාර්ගයෙන් ලිපි එවන්න. ඒ ලිපිවල සම්පූර්ණ සුරක්ෂිත භාවය සහ ඔබේ නම ඒ සියල්ලක්ම අපි සුරක්ෂිත කරන බවට ඔබට පොරොන්දු වෙනවා. ඒ නිසා ඔබ කිසිම ආකාරයකින් බිය වෙන්නට එපා. ඔබේ ගැටලු අපිට යොමු කරන්න. මතක් කරන්නම් අපේ ලිපිනය නිෂ්පාදක දම්සරණී සදහම් පිළිසඳර නිෂ්පාදක දම්සරණී සදහම් පිළිසඳර ශ්‍රද්ධා රූප වාහිනිය හේවාගම කඩුවෙල. නැවතත් මම ඉදිරිපත් කරන්නම්. නිෂ්පාදක දම්සරණී සදහම් පිළිසඳර ශ්‍රද්ධා රූප වාහිනිය හේවාගම කඩුවෙල. මෙන්න මේ ලිපිනය ඔස්සේ ඔබට හැකියාවක් තියෙනවා ඔබට තියෙන ගැටලු අපට යොමු කරන්නට. ඒ ගැටලු වලට ධර්මානුකූල විසඳුම් ලබා දෙන්නටත් අපි ඔබ වෙනුවෙන් මේ වැඩසටහන මේ විදිහටම ඉදිරියේදී දියත් කරන්නට සූදානම් වෙනවා. ඉතින් අද දවසේදී අපට ලැබුණු කාල වේලාව නම් අවසන් වෙනවා. ඉතින් සමුගෙන යන්නට මත්වෙන් පින්වත් මෑණියන් වහන්සේ ඔබ වහන්සේට බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා කරනවා අපට අද දවසේදී අනුකම්පාවෙන් මේ ස්ථානයට වැඩම කොට මේ සියල්ලක් පිළිබඳවම මනා අවබෝධයක් අපට ලබා දීම පිළිබඳව මේ ගෞතම බුදුසසුන තුළදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නට මේ සියලුම පින් හේතු වේවා වාසනාව වේවා අනුමෝදන් වේවා සාදු සාදු සාදු ඉතින් අද දවසට දම්සරණේ සදහම් පිළිසඳර අපිට නිමා කරන්නට කාල වේලාව ඇවිත් තියෙන නිසා අද දවසට අපි සමග යනවා ලබන සතියේදීත් ඔබව මුණගැහිමේ බලාපොරොත්තු ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා.